ධර්මානුශාසනා සුපින්වත්නි අද ධර්මානුශාසනා උපවත්තන දේශකයන්න් වහන්සේ සුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ඉංගිරිය මිගදායේ සදහම් පූර්ණ ආයතනයේ අධ්‍යක්ෂ රත්නපුර දුම්බර ධම්ම ගවේෂී බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පණ්ඩිත පූජ්‍යපාද පළගල ධම්ම ගවේෂී ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආවේනේ කාලෝ අයං බදන්තා ධම්මස් සවේනේ කාලෝ අයං වදන්තා ධම්මස් සවනේ කාලෝ අයං වදන්තා සතු සතු සතු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දන්සේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු පරවිපත්තිං පච්ච වේක්ඛිතා හෝති කාලේන කාලං අත්ථ සංපත්තිං පච්ච වේක්ඛිතා හෝති කාලේන කාලං පරසංපත්තිං පච්ච වික්ඛිතා හෝති සද්ධර්ම ශ්‍රවණා බිලාසී සදහැවත් ගුණගරුක වාසනාවන්ත පින්තුන් ලෝතර බුදුරජාණන් වහන්සේ 84000ක් ධර්මස්කන්ධය අපට දේශනා කළා අපේ මෙලොව ජීවිතය සකස් කරගෙන සාර්ථක බෞද්ධ ජීවිතයක් බවට පත් කරගන්නට ඒ වගේම අපේ පරලොව ජීවිතයන් යහපත් කරගෙන සුගතිගාමී බවට පත්වන්න. අවසානයේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සදාකාලික සැපත වන අමා මහ නිවනින් සැනසෙල්ල උදා කර ගන්නටත් ඒ ධර්ම මාර්ගයම අපට උපයෝගී කර ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරමින් ඒ තුලින් ඔබේ ජීවිතය සකස් කර ගන්නටයි අද දවසේ මේ මොහොතේ ඔබ සූදානම් වෙන්නේ. ධම් ශ්‍රවණී කරන අවස්ථාවේදී මේ ශ්‍රවණීය කරන ධර්මය මට සසර දුකෙන් මිදෙන්නටම උපකාර වේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම මේ ධර්මයේ මට උපනිස්සය වේවා කියන අපේක්ෂාව අදහස ප්‍රාර්ථනාව ඇති කරගෙනයි ඔබ මේ මොහොතේ ධම් ශ්‍රවණී කරන්නට සූදානම් වෙන්නට ඕන. මේ ධම් ශ්‍රවණී කරලා ඔබේ ජීවිතයේ අඩුපාඩු දුර්වලකම් මගහරවගෙන තව තවත් හොඳින් සාර්ථකව නිර්වාණ මාර්ගයේ ඉදිරියට ගමන් කරන්නට ඔබට ශක්තිය උදාකර ගන්නට පුළුවන්කම ලැබේවි. ඒ සඳහා සුදුසු ඊ타මත්ම වැදගත් දේශනාවක් අද දවසේදී මා තෝරාගත්තා. ඔබේ ජීවිතය සකස් කර ගන්නට පුළුවන්කම ලැබෙන ඊටාම වැදගත් දහම් කරුණු කීපයක් ඔබට ඉගෙන ගන්නට අවස්ථාව සලස්වා දෙන්න. මා මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කළ ගාථා පාඨය උත්තර සූත්‍රය තුල අන්තර්ගත වේ. මේ උත්තර සූත්‍රය ඇතුළත් වෙන්නේ අපේ ත්‍රිපිටක දේශනාවේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට අයිති වෙන මෙත්තා වර්ගයට. මේ මෙත්තා වර්ගයේ සූත්‍රයක් තමයි උත්තර සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍රයටම භාවිතා කරන තවත් නමක් තිබෙනවා මහිසවත්තු සූත්‍රය කියන නම. උත්තර සූත්‍රය කියලා කිව්වත් මහිසවත්තු සූත්‍රය කියලා කිව්වත් මේ නම් දෙකෙන්ම අපි ඉගෙන ගන්න එකම සූත්‍ර දේශනාව. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අතර එක මහරහතන් වහන්සේ නමක් තමයි උත්තර මහතෙරුන් වහන්සේ. මේ උත්තර මහතෙරුන් වහන්සේ වැඩ වාසය කළේ මහිසවත්තුව නමින් හඳුන්වන ප්‍රදේශය. මේ මහිසවත්තු ප්‍රදේශයේ සංකේය නමින් හඳුන්වන මහ විශාල ගල් පර්වතයක්. ඒ ගල් පර්වතය මත හඳු මුදුනක පිහිටලා තිබෙන විහාරස්ථානයක් තමයි දොජාලිකා විහාරස්ථානේ කොඩියක් සවි කරලා තිබුණු කඳු මුදුනක් එනිසා කොඩි කණුවක් සහිත කඳු මුදුන කියන අර්ථයෙන් මේ විහාරස්ථානයට දොජාලිකා විහාරස්ථානය කියන නම පටබැඳිලා තිබුණා මේ විහාරස්ථානයේ දා වැඩ වාසය කළ උත්තර මහ තෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ වික්ෂු මහා සංඝයා පිරිවරාගෙන මේ කඳු මුදුනේ කළුගල් තලාවක් මත වැඩ ඉඳගෙන නිරන්තරයෙන්ම වික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරනවා. එක්තරා දවසකදී මේ ධර්ම දේශනා කරන උත්තර මහතෙරුන් වහන්සේ මේ මා මාත්‍රිකාව සඳහා තෝරාගත් ගාථා පාඨය දේශනා කරමින් මහා සංඝයාට දහම් කරුණු පැහැදිලි කර දෙන අවස්ථාවක්. උන්වහන්සේ දේශනා කරනවා සාදා උසෝ වික්ඛු කාලේන කාලං අත්ත විපත්තිං පච්චරික්ඛතා හෝති මේ භික්ෂුන් වහන්සේලා හැමදෙනාම කාලයෙන් කාලයට අත්ත විපත්තිං තමා තුළ සිද්ධ වෙන සසර ගමනට විපත්තිකර කරුණු කාරණා. මේව පොඩ්ඩක් මෙනෙහි කරන්නට ඕන, සිහිපත් කරන්නට ඕන. ඒ විතරක් නෙමේ පරිවිපත්තින් බාහිර කරුණු කාරණා තුලින් තමාගේ අභ්‍යන්තරයෙන් පැනනගින නොයෙක් බාධකයන් නිවන් මාර්ගයට බාධා වෙන කරුණු අත්ති විපatti ඒ වගේම බාහිර පුද්ගලයන් හෝ බාහිර පරිසරය හෝ බාහිර කිසියම් හේතු සාධක මතින් සිද්ධ වෙන මොනවා හෝ බාධකයන් කර විපatti මේවාත් කාලයෙන් කාලයට සිහිපත් කරන්නට මෙනෙහි කරන්නට ඕන කරන බවයි මේකෙන් සඳහන් කරන්නේ ඊළඟට පරසම්පත්තිං පච්ච වික්කිතා හෝති අත්ථ සම්පත්තිං. ඒ වගේම Tamange මේ නිවන් මාර්ගයට උපකාරක වන කාරණාවන් සම්පත්‍ති කර කාරණා, හිතකර කාරණා ඒවත් තමාගේ సంతානිය තුල හටගන්න. ඒ තමාගේම సంతානිය තුල හටගන්නා ඒ සංපත් හැටියට සඳහන් කළ හැකි කරුණු කාරණා නිතර නිතර සිහිපත් කරන්නට ඕන මෙනෙහි කරන්නට ඕන. අත්ථ සංපත්තිය. ඒ වගේම පර සංපත්තිය බාහිර කරුණු බාහිර පුද්ගලයන්ගෙන් පැනනගෙන බාහිර පුද්ගලයන්ට සම්බන්ධ වෙච්ච බාහිර පරිසරයට බාහිර හේතු කාරණා වලට සම්බන්ධ වෙච්ච යහපත් කරුණු කාරණා සංපත්තිකර කාරණා. ඒව තමයි පර සංපත්තිය. ඒ පර සංපත්තිය පිළිබඳවත් පච්ච වෙක්කිතා හෝති නිතර නිතර සිහිපත් කරන්නට මෙනෙහි කරන්නට ඕනෑ කියන බවයි මේ උත්තර මහ තෙරුන් වහන්සේ අර වික්ෂු මහා සංඝ රත්ණයට මේ ධර්ම දේශනා කරන අවස්ථාවේදී දේශනා කරනු ලැබුවා. මේ දේශනාව සිද්ධ වෙන අවස්ථාවේම උතුරු දිශාවේ ජීවත් වෙන වෛශ්‍රවණ දිව්‍ය රාජයා අහසින් ගමන් කරනවා කිසියම් රාජකාරී කටයුත්තක් සඳහා දක්ෂිණ දිශාව වෙතට. මේ මහා කන්දක් මත මේ සංකේය පර්වතයේ මත අර පොඩි කණුවක් අභියස පිහිටලා තිබෙන මේ දජාලිකා විහාරස්ථානයේ කඳු මුදුනක කළුගල් තලාවක ඉඳගෙන මේ මහා සංඝරත්නය Taman ඉදිරිපිට වාඩි කරවගෙන මේ උත්තර මහා රහතන් වහන්සේ කරන මේ දේශනාව අර උතුරු දිශාවෙහි සිට දකුණු දිශාවට ගමන් කරමින් හිටපු වෛශ්‍රවණ දිව්‍ය රාජයාට අහන්නට ලැබුණා. ඒ වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍යය බොහොම ශ්‍රද්ධා සම්පන්නයි. ඒ නිසා ධර්ම දේශනා ඇහෙනකොට ඒ ධර්ම දේශනාවට සවන් යොමු කරලා දහම් ශ්‍රවණී කරන්නට කැමැත්තක් දක්වනවා. ඒ නිසා මේ ධර්ම දේශනාවට සවන් දෙන්නට මේ ස්ථානයට ළඟා වුණා. ධර්ම දේශනාව ශ්‍රවණී කළා. ශ්‍රවණී කරලා අවසානයේදී මේ ධර්ම දේශනාව නිසා සන්තෝෂයටපත් වුණා. වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍ය. ඊළඟට කල්පනා කළා සමන්නේ ඇසූ වැදගත් කරුණු කීපය දෙවියන්ට නායකත්වයේ දරණ සක්‍ර දිවි රාජයාට මම ප්‍රකාශ කරනවා නම් හොඳයි කියලා කල්පනා කළා ඒ ස්ථානයේ මහිසවත්තුවේ පිහිටි මේ දජාලිකා විහාරස්ථානයේ පිහිටි මේ කඳු පර්වතයේ නතුරුදහන් වෙලා තෞතිසා දිවි ලෝකයට ගමන් කළා. තෞතිසා දිවි ලෝකයේ පහළ වුණා. පහළ වෙලා සක්‍රදිවි රාජ්‍ය අභියසට ගිහිල්ලා සක්‍රදිවි රාජ්‍ය අභියසති ප්‍රකාශයක් කරනවා ස්වාමීනි මම දජාලිකා විහාරස්ථානය ආසන්නයෙන් අහසින් ගමන් කරන වෙලාවේ උතුරු දිශාව සිට දකුණු දිශාව වෙතට මට ඇහුණ ධර්ම දේශනා අහන මං ගිහිලා දහම් ශ්‍රවණය කළා උත්තර මහරහතන් වහන්සේ මේ වෙලාවේ දහම් දේශනා කරමින් සිටි වික්ෂුන් වහන්සේලාට ඒ භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනා කරන ඒ උත්තර මහ තෙරුන් වහන්සේ මේ විපත්ති සහ සංපත්ති පිළිබඳව ඉගැන්වෙන කාරණාවක් භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. නිතර නිතර සිහිපත් කරන්නට ඕන කර කාරණාවක් හැටියට අත්ත විපත්තිය සිහිපත් කරන්න, පර විපත්තිය සිහිපත් කරන්න, ඒ වගේම අත්ත සංපත්තිය නිතර සිහිපත් කරන්න, පරසම්පත්තිය නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කරන්න සිහිපත් කරන්නට කියලා විසුන් වහන්සේලාට අනුශාසනා කළා අවවාද කළා. මේ කාරණාව සත්දිවි රාජ්‍ය අභියස ප්‍රකාශයටපත් කළා මේ වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍ය අවිසින්. සක්‍රදිවි රාජයා කල්පනා කළා මේ ධර්මදේශනාව පිළිබඳව වැඩිදුර විස්තර ටිකක් මම ඉගෙන ගන්නට ඕන. ඒ නිසා මම දැන් යන්නට ඕනේ මේ ධර්ම දේශනාව සිද්ධ කළ උත්තර මහතෙරුන් වහන්සේ හමු වෙන්නට. මෙහෙම කල්පනා කරලා තවතිසා දිවි ලෝකයෙන් අතුරුදහන් වෙලා මේ මහිෂ වත්තුවේ සංකේය්‍ය පර්වතය මත පිහිටි මේ විහාරස්ථානය වෙතට සක්‍ර දිව්‍ය රාජයන් ගමන් කළා. ගමන් කරලා උත්තර මහතෙරුන් වහන්සේ අභීසයට ගිහිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා උන්වහන්සේගෙන් අහනවා ඇත්තද ස්වාමීනි ඔබ වහන්සේ මේ රාත්‍රී කාලේ ධර්ම දේශනා පවත්වන වෙලාවේ විසු මහා සංඝරත්නයට මෙන්න මේ වගේ අනුශාසනාවක් කළා කියලා මට අහන්න ලැබුණා. වෛශ්‍රවණ දිව්‍ය රාජයා තමයි මට ඒ අදහස ප්‍රකාශයටපත් කළේ. ඒ නිසා මම අහන්න කැමතියි ඔබ වහන්සේ වන් දේශනාවක් සිද්ධ කළාද වික්ෂු මහා සංඝරත්නයට? උත්තර මහ තෙරුන් වහන්සේක පිළිගත්තා. "ඕ මම එහෙම දේශනාවක් කළා." ඒ දේශනාව අවසාන ඒ දේශනාව ගැන ප්‍රකාශයටපත් කළාම සක්‍රදිවි රාජය අහනවා ස්වාමී මේ කරපු දේශනාව කිං පනිදං භන්තේ ආයස්මතෝ උත්තරස්ස සකං පටිභාන උදාහෝ තස්ස භගවතෝ වචනං අරහතෝ සම්මා සංබුද්දස්සාති ස්වාමීනි මේ දේශනා කරපු මේ දේශනා පාඨය අත්ත විපත්‍ය අත්ත සංපත්‍ය පරවිපත්තිය, පරසම්පත්තිය මේ කාරණා ටික නිතර සීපත් කළ යුතුය කියලා ඔබ වහන්සේ කළ මේ දේශනාවේ ඔබ වහන්සේගේම මතයක්ද? ඔබ වහන්සේම කල්පනා කරලා ඔබ වහන්සේගේම මතයක් මේ වික්ෂු මහා සංඝයා වෙත ප්‍රකාශයට පත් කළාද? එහෙම නැත්නම් මේ වචනේ අයිතිකාරත්වයේ හිමිකාරත්වය අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට හිමි වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණාවක්ද ඔබ වහන්සේ විසුණු වහන්සේලට දේශනා කළේ. එහෙම නැත්නම් ඔබ වහන්සේගේ පෞද්ගලික මතයක්ද පෞද්ගලික මතාන්තරයක්ද මේ දේශනාව. මේ විදිහට සක්‍රදිවි රාජයා උත්තර මහ පෙරුන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. මේ අවස්ථාවේදී උත්තර පෙරුන් වහන්සේ එක විට මේකට පිළිතුරු දෙන්නේ නැතුව සප්තදිවි රාජයාට ප්‍රකාශ කරනවා එක්තරා උදාහරණයක් එක්තරා උපමාවක් පෙන්වනවා ඒ උපමාව අහගන්නට කියලා සේයතාපි දේවා නමින්ද ගාමස්සවා නිගමස්සවා අවිදූරේ මහා ධඤ්‍ය රාසි සතෝ මහා ජනකායෝ ධඤ්ඤං ආහාරේය කාජේහිපි පිටකේහිපි උච්ඡංගේහිපි අංජලීහිපි සක්‍රති විරාජය ඔබ හිතන්න එක්තරා ගමක එහෙම නැත්නම් නියම් ගමක ආසන්නයේ මහා ධාන්නේ ගොඩක් තිබෙනවා. වී ගබඩාවක් ධාන්නේ ගබඩාවක් තිබෙනවාය කියලා හිතන්න. මේ ධාන්නේ ගබඩාව ළඟට විශාල පිරිසක් මහ ජනතාව පැමිණිනවා. ඒ මහ ජනතාව මේ ධාන්නේ ගබඩාව විතර පැමිණිලා තමන්ට පුළුවන් පුළුවන් ආකාරයට මේ ධාන්‍ය රාශියෙන් ධාන්‍ය ගබඩාවෙන් Tamanට අවශ්‍ය ප්‍රමාණය ධාන්‍ය අරගෙන ඉතින් පිටත් වෙලා සමහර විටකදී හදක දමලා හදේ එල්ලගෙන ඒ හදක තබාගෙන මේ ධාන්‍ය ටික අරගෙන යන්නට පුළුවන්. තවත් කෙනෙක් පෙට්ටියක නැත්නම් භාජනයක තැන්පත් කරගෙන මේ මහා ධාන්‍ය ගබඩාවෙන් Tamanට සුදුසු පරිදි සුදුසු ප්‍රමාණයට ධාන්‍ය අරගෙන යන්නට පුළුවන්. තවත් කෙනෙක් Tamanගේ ඇඳුමේ ඔඩොක්කුවට දමාගෙන ඒ ඔඩොක්කුවට සරිලන ආකාරයේ දහාන්නේ ප්‍රමාණයක් අර මහ විශාල දහාන්නේ ගබඩාවෙන් පැගෙන යන්නට පුළුවන්. තවත් කෙනෙක් Tamanගේ දෑතින් වෙනත් උපකරණයක් වෙනත් භාජනයක් Taman ළඟ නැහැ. ඒ නිසා Tamanගේ දෑතට මේ දහාන්‍ය ප්‍රමාණයක් අරගෙන ඒ දහාන්‍ය ටික දෑතේ අරගෙන දෑතේ සබාගෙන මේ ගබඩාවෙන් එළියට අරගෙන යන්න. කවුරු හෝ කෙනෙක් එනවා ඒ අය ඉදිරියට. මේ දහාන්නේ ගබඩාවෙන් දහාන්නේ අරගෙන යන අයගේ ඉදිරියට ඇවිල්ලා ඔබ කොහෙන්ද මේ දහාන්නේ ලබාගත්තේ කියලා විමසනවා, අහනවා, ප්‍රශ්න කරනවා. සක්‍රදිවි රාජේ මේ විදිහට මේ දහාන්නේ ගබඩාවෙන් දහාන්නේ ගෙන යන මිනිසුන්ගෙන් කවුරුන් හෝ කෙනෙක් ප්‍රශ්න කළාම ඒ හැමෝටම කියන්න තියෙන එකම පිළිතුරයි. මොකක්ද මේ පිළිතුර? අහවල් තැන අහවල් ගම්මානයේ අහවල් නියම් ගමේ මහා විශාල ධාන්‍ය ගබඩාවක් තිබෙනවා ධාන්‍ය සමූහයක් තිබෙනවා තැන්පත් කරලා මම මේ අරගෙන යන ධාන්‍ය ටික මම රැගෙන ආව යන්නේ එතනින් ඒ ස්ථානයටයි මේ ධාන්‍ය වල අයිතිය තිබෙන්නේ මම මේ අද්දකේ අරගෙන යන මගේ ඔඩොක්කුවේ අරගෙන යන මේ ධාන්‍ය ටික මගේ අතේ තිබෙන මේ පෙට්ටියේ භාජනයේ තැන්පත් කරගෙන තිබෙන මේ ධාන්‍ය ටික මගේ පරමත මේ අරගෙන යන මේ කදේ ඉල්ලාගෙන යන මේ ධාන්‍ය සමූහය මම අරගෙන ආවේ අහවල් තැන තිබෙන ධාන්‍ය ගබඩාවේ. මේ පුද්ගලයන් හැම කෙනෙකුටම කියන්න තිබෙන්නේ ඒ පිළිතුරු. ආන් ඒ වගේ තමයි සක්‍ර දිව්‍ය රාජය යම් කිසි වික්ෂුන් වහන්සේ නමක් මහා සංඝරත්නය අභිය සිඳගෙන යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරනවා නම් ඒ හැම ධර්ම දේශනාවකම අයිතිවාසිකම තිබෙන්නේ හිමිකාරත්වයේ තිබෙන්නේ වෙන කාටවත් නොවේයි ලෝතුරා බුදුරජාණන් වහන්සේට. ඒ නිසා එදා මම සංකේය පර්වතයේ මත ගල්තලාවේ වැඩ ඉඳගෙන භික්ෂු මහා සංඝරත්නය වෙනුවෙන් කරපු මේ වැදගත් දේශනාව. ඒ දේශනාවේ හිමිකාරත්වයේ තිබෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් හැටියටයි මම එදා විස්සු මහා සංඝරත්නයට මේ මතය මේ අදහස එදා දේශනා කරනු ලැබුවේ. මේ අවස්ථාවේදී තවදුරටත් වැඩිදුරටත් විස්තර කියන උත්තර මහ පෙරුන් වහන්සේ එක්තරා දවසකදී ලෝතර බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ මත වැඩ ඉන්න වෙලාවේ දේවදත්ත තෙරුන් වහන්සේ අරබයා දේවදත්ත තෙරුන් වහන්සේ මූලික කරගෙන මේ දේශනාව එදා භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ ගිජ්ජු කූට පර්වතයේ. ඒ ගිජ්ජු කූට පර්වතයේදී කරපු දේශනාව තමයි මම මේ සංකේය පර්වතයේ මත ඉඳගෙන භික්ෂු මහා සංඝරත්නයට එදා රාත්‍රී කාලෙදී දේශනා කරනු ලැබුවේ. මේ අවස්ථාවේදී මේ දේශනාව අහලා සතුටට සන්තෝෂයටපත් වුණු සක්‍ර දිවිරාජයා උත්තර තෙරුන් වහන්සේට දේශනා කරනවා මේ දේශනාව ඉතාමත්ම වැදගත් වෙන දේශනාවක්. නිවන් මගෙහි ගමන් කරන පුද්ගලයන්ට ඒ නිවන් මාර්ගය සාක්ෂාත් කර ගැනීම සඳහා තමන්ගේ අරමුණු කවදා හෝ දවසකදී ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා උපකාර වෙන ඉතා වැදගත් අදහස් සමූහයක් මේ දේශනාව තුළ අන්තර්ගත වෙයි. ඒ නිසා ස්වාමීනි උග්ගන්හාතු භන්තේ ඉමං ධම්මපරියායන් පරියාපුනාතු භන්තේ ඉමං ධම්පරියායන් ධාරේතු භන්තේ ඉමං ධම්මපරියායන් අත්ත සංහිතෝ ආදි බ්‍රහ්මචරියකෝ ස්වාමීනි මේ ධර්මපරයාය වෙනත් කිසි කෙනෙකුට ඉගෙන ගන්නට ලැබුණු ධර්මපරයාය කිසි කෙනෙක් මේක අහලා නැහැ ශ්‍රවණී කරලා නැහැ ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ උග්ගන්හාතු මේ ඉගෙනගෙන භාවිතා කරනු මැනවි ඉමං මේ ධර්ම පරයාය පරියාපුනාතු ධාරේතු නිතර නිතර භාවිතා කරනු මැනවි. ධාරණී කරගත මැනවි, දේශනා කරගත මැනවි. මේ විදිහට මේ ධර්මපරයය නිතර නිතර දේශනා කරන ලෙස උත්තර මහතෙරුන් වහන්සේගෙන් සක්‍ර දිවි රාජය ඉල්ලීමක් කළා. දැන් මේ ධර්මපරයය නිවන් මඟට උපකාරක වන ධර්මපරයයක් හැටියට සක්‍ර දිවි රාජය පිළිගත්තේ. අපි බලමු මේ සසර දුකින් මිදී නිර්වාණය සාක්ෂාත් කරගන්නට වෑයම් කරන අපට මේ වැදගත් ධර්ම පරයාය කෙසේද උපකාර කරගන්නට පුළුවන්කම තිබෙන. අපි සසර දුකෙන් මිදීමේ අපේක්ෂාව ඇති කරගෙන නිර්වාණය කරා ගමන් කරන පිරිසක් කවදා හෝ දවසකදී මේ සංසාර දුක් වලින් ඈතර වීමේ අපේක්ෂාව ඇති කරගෙන මගඵල නිවන් අවබෝධ කර ගැනීමේ අපේක්ෂාවෙන් අපේ ජීවිතය ගත කරන්නේ. ඒ ජීවිතය ගත කරන අපට මේ ධර්ම පරයාය කෙසේද උපකාර කරගන්නට පුළුවන්කම තිබේ. උත්තර මහ තෙරුන් වහන්සේ දා විසුන් වහන්සේලාට දේශනා කළේ කලින් කලට අත්ත් විපත්ති සිහිපත් කරන්න මෙනෙහි කරන්න. ඒ වගේම පර විපත්ති කාලයෙන් කාලයට මෙනෙහි කරන්න. අත්ත් සංපත්තිය කාලයෙන් කාලයට සිහිපත් කරන්න මෙනෙහි කරන්න. ඒ වගේම පරසම්පත්තිය කාලයෙන් කාලයට මෙනෙහි කරන්න සිහිපත් කරන්න කියන මේ காரணා හතර. අත්ත විපත්තිය කියලා කියන්නේ මේ නිවන් මගට බාධා කරන ධර්ම කාරණා. නිවන් අවබෝධ කර ගැනීමේ අපේක්ෂාව ඇති කරගෙන ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අනුදැන්නවදාල ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන කෙනෙකුට. ඒ මාර්ගයට පටහැනි වෙන ඒ මාර්ගයට විපක්ති කරන බාධා කරන යම් යම් කරුණු කාරණා Tamange సంతානිය තුල ගොඩ නැගෙනවනම් ඒව අත්ත විපත්ති හැටියට සැලකන්නට පුළුවන්කම තිබේ. අපි දන්නවා සසර දුකින් මිදීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන කෙනෙක් අනුගමනය කරන්නට ඕන කරන ගමන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම අපි පියවර තුනක් හැටියට දියුණු කරන්නේ පළමු පියවර හැටියට අපි සීලය දියුණු කරනවා. ඊළඟට සමාධිය ඇති කරගන්නවා. සීලය සහ සමාධිය දියුණු කරගත්ත කෙනෙක් ඊළඟට ප්‍රඥාව කරා ගමන් කරනවා. මේ සීල සමාධි ප්‍රඥා කියන වැඩපිළිවෙල තමයි නිවන් මගෙහි සම්දිස්ථානයන් තුන. අපි සීලයෙන් ගමන ආරම්භ කළහම සීලය කියලා කියන්නේ කය වචන සකස් කරගන්න එක. කාය වාචානං සමෝදානං සීලං කය මනාව සකස් කරගෙන පාලනය කරගත්තොත් ඒක සීලයට අයිති වෙනවා. ඒ වගේම වචනය සකස් කරගෙන පාලනය කරගෙන සුදුසු පරිදි කළමනාකරණය කරගන්නට පුළුවන්කම ලැබුණොත් ඒක සීලයට අයිති වෙනවා. මේ සීලයට බාධා කරන සීල විපත්තීන් සමූහයකුත් තිබෙනවා. සීලේ හරිහැටියට ආරක්ෂා කරගන්නට බැරි වුණොත්, කය නිසි පරිදි සංවර කරගන්නට බැරි වුණොත්, කායික ක්‍රියාවන් මගින් නිවනට බාධා කරන ආකාරයේ කරුණු කාරණා සිද්ධ වුණා. ඒක සීල විපත්තියක් හැටියටයි සැලකෙන්නේ. ඒ නිසා අපට පුළුවන්කම ලැබෙන්නට ඕනේ අපේ එදිනදා ජීවිතයේදී සීලය මනාව ආරක්ෂා කර ගැනීම පිළිබඳව අපේ අවධානය යොමු කරන්නට. මේ ආර්ය මාර්ගයේ දෙස බැලුවාම ආර්ය මාර්ගයේ දෙවන පියවරට ළඟා වීම සඳහා සුදුසුකම් ඇති වෙන්නේ සීලයෙන්. දෙවන පියවර කියන්නේ සමාධිය. සමාධිය මානසිකව ඇති කරගන්න දෙයක්. මානසික ඒකාග්‍රතාවය, චිත්ත ඒකාග්‍රතාවයට කුසල චිත්ත ඒකාග්‍රතාවයට තමයි සමාධි කියලා කියන්නේ. එහෙමනම් නිවන් අවබෝධ කර ගැනීමේ මාර්ගඵල ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන කෙනෙක්. ඊට සරිලන ආකාරයට Tamange කය සහ වචන සකස් කර ගන්නට ඕනේ. ඒ කායික වාචික සංවරය උපකාර වෙනවා සමාධිය සඳහා. යම්කිසි විදියකින් අපි සීලය කඩාගත්තොත් සීලයට බාධා ඇති කරගත්තොත් විපත්ති ඇති කරගත්තොත් එය සමාධියට බාධාවක් බවට පත් වෙනවා. සමාධිය කියලා කියන්නේ සිත එකඟ කරගන්න අවස්ථාව. සිත එකඟ කරගන්නට බැරි වෙනවා අපේ අනවශ්‍ය හැසිරීම් නිසා. කායිකව අසංවරය ඇති කරගත්ත කෙනා මේ කයේ තිබෙන අංග ප්‍රත්‍යංග පාලනය කරගන්නට අපෝසත් වෙනවා. අපේ කය ගත්තහම මේ කය කොටස් වලට බෙදන්නට පුළුවන්. ඇස, කන, නාසය, දිව සහ සම කියන මේ ඉන්ද්‍රිය ටික. මේ පංචේන්ද්‍රිය තමයි කයට සම්බන්ධව තියෙන්නේ. මේ ඉන්ද්‍රිය පහම අපි මනාව සකස් කරගෙන පාලනය කරගෙන හිටියොත් තමයි සීලය සම්පූර්ණ බවට පත් වෙන්නේ. බලන්න අපිට ඇහැ පාලනය කරගන්නට බැරි වුණොත් අපාවට පරිසරයේ තිබෙන නොයෙක් නොයෙක් අරමුණු වලට අපි ඇස් දෙක යොමු කරනවා. ඒ අරමුණු දකිද්දී ඒ අරමුණු වලට ඇස යොමු කලද්දී ඒ ඔස්සේ විවිධ වින්දනයන් අපිට ඇති අපි කැමති දේ අපේ ඇසට පෙනෙනවා නම් ඒ මොහොතේ අපට ඇති වෙන්නේ සුඛ වේදනාවක් ඇස ඔස්සේ. අපි අකමැති දේ නම් දකින්නේ දුක් වේදනාවක් ඇති වෙනවා. මේ දෙකටම නැති මැදහත් දේ අපි දකිනවා නම් ඇලීම් සහ ගැටීම් දෙකෙන් තොරව ඒ ඒ අරමුණු දෙක බලන අවස්ථාවේදී අපට ඇති වෙන උපේක්ෂා සහගත බවක් වින්දනයක් උපේක්ෂා වින්දනයක්. මේ වින්දනය කොයි ආකාර වුණත් ඒ වින්දනයට අනවශ්‍ය ආකාරයට අපි ඇලෙන්නට හෝ ගැටෙන්නට හෝ ගියොත් එය අපිට බාධාවක් බවට පත් වෙනවා. සීලය නැති වෙලා යනවා. සීලය විපත්තිකර තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා අපිට පුළුවන් වෙන්නට ඕනේ අපේ ඇස මනාව සකස් කරගෙන සංවර කරගෙන පාලනය කරගෙන ඇස ඔස්සේ කෙලෙස් මතුන වෙන ආකාරයට සංවරයක් ඇති කරගන්න. ඒ ඇස මනාව පාලනය කරගත්තොත් එතන සීලය පිහිටනවා. ඒ සීලය අපට සමාධිය සඳහා උදව් වෙන උපකාර වෙනවා. ඒ වගේම කන, නාසය, දිව, සම ආදී මේ අනිකුත් ඉන්ද්‍රියනුත් ඒ වගේ. ඒ හැම ඉන්ද්‍රියයක්ම මනාලෙස පාලනය කරගන්න ඉන්දිය ඔස්සේ එන වින්දනයට අනවශ්‍ය ආකාරයට එරෙන්නට හෝ ගැටෙන්නට හෝ ගියොත් අපිට හිත සකස් කරගෙන පාලනීය කරගෙන යහපත් වූ කුසල සහගත අරමුණකට මේ සිත යොමු කරන්නට බැරි වෙලියන. හිත කුසල සහගත අරමුණකට යොමු කළ ඒකාග්‍ර කරගන්නට බැරි වෙලියන. ඉනිසා අපි මනාව කය සංවර කරගන්නට, ඒ වගේම වචන සංවර කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. එනිසා මේ මේ කාරණා දෙක මනාව ඇති කරගත්ත කෙනෙකුට සීලය හරි හැටියට පිළිටව ගන්නට පුළුවන්කම ලැබෙනවා. එනිසා මේ සීලයට බාධා වෙන සීලයට විපත්ති සිද්ධ වෙන ආකාරයේ හැසිරීම මුලින් ඈත් වෙන්නට අපිට පුළුවන් කමක් ඇති වෙන්නට ඕන. එනිසා කිසියම් සීලයක පිළිතලා අපිට නිත්‍ය වශයෙන් අනුගමනය කරන්නට සීලයක් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නා. ඒ තමයි නිත්‍ය පංච සීලය. ඒ පංච සීලය ආරක්ෂා කරන කෙනා පංචශීලයේ දියුණු කරලා තවත් ඉදිරියට මේ සීල ගුණ ව්‍යාප්ත කරමින් දියුණු කරමින් ඊට වඩා උසස් සීලයක් වෙතට අවතීර්ණ වෙන්නට පුළුවන්. මේ ජීවිතයක් ගත කරන කෙනෙකුට පංචශීලයේ ආරක්ෂා කරලා දියුණු වෙච්ච කෙනෙකුට ඉන්න අනතුරු ආජීවස්ත්‍රමක සීලයට යන්නට පුළුවන්. අංග 8කින් සමන්විත වූ උපසත අෂ්ටාංග සීලේ සමාදන් වෙලා ඒ සීලය ආරක්ෂා කරන්නට පුළුවන්. තවත් සීලේ දියුණු කරගෙන තවත් ඉදිරියට ගමන් කරමින් අංග 10කින් සමන්විත වූ ගහට්ට දස සීලේ සමාදන් වෙලා ආරක්ෂා කරන්නට පුළුවන්. ඒ නිසා මේ විදිහට සීලයට ඇතිවෙන බාධාවන් වළක්වාගෙන සීල විපත්තීන්ගෙන් ඈත් වෙලා සීලය මනාව සකස් කර ගන්නට පුළුවන්කම ලැබුණොත් ඊළඟට ඒ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා සමාධිය කරා ගමන් කරන්නට. සමාධියදී අපි බලාපොරොත්තු වෙන්නේ සිත ඒ කර්මනකට යොමු කරලා ඒ අරමුණ ඔස්සේ ඒකාග්‍ර භාවය ඇති කරගන්න. අපිට භාවනා වඩන්නට සුදුසු කර්මස්ථාන ගණනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සතිපට්ඨාන සූත්‍රයේ තුලදී දේශනා කරනු ලබනවා. ප්‍රධාන අරමුණු හතරක් භාවනාව සඳහා යෝග්‍ය නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් සමාධිගත තත්ත්වයටපත් වෙන්නට අවශ්‍ය කරන භාවනා අරමුණු. කායානුපස්සනාව කායික ස්වභාවයන් පිළිබඳව අවධානය යොමු කරලා ඒ කායික ස්වභාවය ඔස්සේ චිත්තේ ඒකාග්‍රතාවය ඇති කරගෙන. ඊළඟට වින්දන ස්වභාවයන් පිළිබඳව කල්පනා කරමු. ඒ ඒ වින්දනයේ ලක්ෂණ ආකාර හඳුනා ගනිමින් වේදනානුපස්සනාව අපිට වඩන්න පුළුවන්. හිතේ එක් එක් මානසික ස්වභාවයන් තේරුම් අරගෙන චිත්තානුපස්සනාව දියුණු කරන්නට පුළුවන්. ඊළඟට විවිධ මානසික ස්වභාවයන්, চৈতසිකයන්ගේ ස්වභාවයන්, නීවරණයන් පිළිබඳව අවධානය යොමු කරමින් ධම්මානුපස්සනා භාවනාව අපි සපුරන්නට පුළුවන්. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනාවන් දිනු කරගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා මනාව සීලයක පිහිටලා සීල විපත්තියෙන් ඈත් වෙලා සීලය මනාව දියුණු කරගත්තොත් ආරක්ෂා කරගත්තොත් ඒ සීලය යහපත් පිහිටව ගත්ත කෙනාට ඒ සීලය තුළින් සමාධිය ඇති කරගන්න පුළුවන් පමණයි. ඊළඟට සමාධියෙන් අනතුරුව තමයි අපි ප්‍රඥාව කරා ගමන් කරන්නේ. ප්‍රඥාවට ගමන් කරන කෙනා මේ ලෝකයේ ඇත්ත සත්‍යය තීරුම් ගන්නට ඕන යථාර්ථය අවබෝධ කර ගන්නට ඕන. ප්‍රඥාවේදී විශේෂයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ වලටයි අපේ අවධානය යොමු කරන්නේ. ලෝකයේ ඇත්ත සත්‍යය තීරුම් ගන්නට. Taman පිළිබඳව මනාව අවබෝධයක් ඇති කරගන්නට ප්‍රඥාව තුළින් පුළුවන්කම ලැබේ. ඒ නිසා තමාව කොටස් කරලා කොටස් වශයෙන් පරීක්ෂණයක් ආරම්භ කරනවා ප්‍රඥාව දියුණු කරගන්න කියන. එහෙම නැත්නම් විදර්ශනා භාවනාව ආරම්භ කරනවා. විදර්ශනා භාවනාවේදී මේ මම නෙවෙති පුද්ගලයාව කොටස් වලට බෙදලා අරගෙන නාම රූප වශයෙන් කොටස් දෙකකට කඩාගෙන ඒ නාම රූප ධර්මයන් පරීක්ෂාවට ලක් කරන්නට පුළුවන් එහෙම නැත්නම් මේ මම කියන පුද්ගලයාව කොටස් පහකට වෙන් කරලා උපාදාන ස්කන්ධයන් හැටියට රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංකාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය කියන මේ උපාදාන ස්කන්ධයන් පරික්ෂාවට ලක් කරමින් ඒ උපාදාන ස්කන්ධයන්ගේ ආකාර ලක්ෂණ ස්වභාවයන් නිරීක්ෂණය කරන්නට සිද්ධ වෙනවා විදර්ශනා භාවනා කරන කෙනාට. ඒ නිසා තමා අර සතර සතිපට්ඨාන යේදී අරමුණු කරගත් ආරම්මණයන්ම අරගෙන කායානුපස්සනා කොටසේදී Taman පරීක්ෂාවට ලක් කරපු කායික ස්වභාවයන් විදර්ශනාවට ලක් කරන කෙනා ඒ කායික ස්වභාවයන්ගේ ආකාර ලක්ෂණ නුවණින් පරීක්ෂා කරන්නට ඕනේ. කායානුපස්සනාවේදී තමා දුටු කායික ලක්ෂණයන් කායික ස්වභාවයන් විදර්ශනාවට ලක් කරද්දී ඒ කායික ස්වභාවයන් සියල්ලක්ම මොහොතක් පාසා ඇති වෙන නැති වෙන දේවල් හැටියට දකින්නට පුළුවන්කම ලැබෙනවා. කායානුපස්සනා වැඩපිළිවෙල ඔස්සේ අපිට කර්මස්ථාන ගණනාවක් උගන්වනවා සතිපට්ඨාන සූත්‍රයේ. අපිට පුළුවන් වෙනවා ඒ කර්මස්ථාන සමූහයෙන් පළමු කර්මස්ථානයේ ආනාපාන සති භාවනා කර්මස්ථානය අරගෙන පරික්ෂා කරන්න. එහෙම නැත්නම් ඉරියාපත වශයෙන් Taman එදිනෙදා ජීවිතයේදී අනුගමනය කරන ඉරියව් ටික වෙන් කරගෙන වාඩි වෙලා සිටින ඉරියව්ව, සිටගෙන සිටීමේ ඉරියව්ව, ගමන් කිරීමේ ඉරියව්ව, නිදා ගැනීමේ ඉරියව්ව මේ විදිහට ඉරියාපත හතර ඔස්සේ විදර්ශනාව ආරම්භ කරන්නට පුළුවන්. එහෙම නැත්නම් සම්පජඤ්ඤ භාවනාව හැටියට අපේ එදිනෙදා ජීවිතේ කුඩා කුඩා චලනයන් සමූහයක් අරගෙන ඒ චලනයන් ඔස්සේ විදර්ශනා වශයෙන් සමාවම පරික්ෂා කිරීමේ වැඩපිළිවෙලක් අපිට සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තිබෙනවා. මේ වැඩපිළිවෙල ඔස්සේ ඉදිරියට ගිහිල්ලා ඒ ඒ කුඩා කුඩා චලනයන් සියල්ලක්ම නාම රූප ධර්මයන්ගෙන් සිද්ධ වෙන දේ හැටියට බලලා විශේෂයෙන් රූප කලාප වල ඇති වෙන ඇතිවීම නැතිවීම නිරීක්ෂණය කරමින් විදර්ශනා භාවනාව තුළින් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්නට පුළුවන්කම තිබෙනවා. විදර්ශනා භාවනාව වඩලා විදර්ශනාවේදී අවසාන වශයෙන් අනිත්‍යයේ ස්වභාවය, ඒ වගේම ජාති ජරා මරණ කියන මේ දුක් ස්වභාවය, ඒ වගේම මේ කිසිම දෙයක් මා විසින් කරන දෙයක් නෙමෙයි මේ සෑම දෙයක්ම හේතු ප්‍රත්‍යයන් මතින් සිද්ධ වෙන දේවල් කිසියම් හේතුවක් අනුව තමයි මේ සියල්ලක් සිද්ධ වෙන්නේ නිසා මම මෙතන ඇත්තේ නැහැ මම නොවේ මගේ නොවේ කියන මේ හැඟීම ඇති කරගෙන අනාත්ම ලක්ෂණය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ සියල්ලක් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ අර විපත්තිකර தත්ත්වයන් සමාතුලින් ඈත් කරගන්නට දුරු කරගන්නට පුළුවන්කම ලැබුණු කෙනාට. ඒ නිසා සීලයට විපත්තිකර අවස්ථාවන් පැමිණෙන හැම වෙලාවකම ඒව ගැන ප්‍රත්‍යවේක්ෂා කරමින් මා මේ සීලයේ මනාව දියුණු කරන්නට ඕනේ. මේ සීලයට බාධා කරන කරුණු මා තුළට පැමිණෙනකොට මගේ ජීවිතයට සම්බන්ධ වෙනකොට මම ඉක්මනින් ඒවා හිතෙන් ඉවත් කරලා ඈත් කරලා ඒ නිසි පරිසරය ඇති කරගන්නට ඕනේ සීල විපත්තියෙන් ඈත් වෙලා සීලේ සම්පත්තියක් බවට පත් කරගන්නට ඕනේ මනාව සීලේ දියුණු කරන්නට ඕනේ ආරක්ෂා කරගන්නට ඕනේ කියන අදිෂ්ඨානය ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ හැකියාව ලැබෙන්නේ මේ උත්තර මහතෙරුන් වහන්සේ දේශනා කරපු මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන ආකාරයට ඒ අත්‍ය විපත්තිය නිතර නිතර සිහි කරනවා නම් ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් ඊළඟට සමාධිය වඩන අවස්ථාවේදී අත්‍ය විපත්තීන් නැති වෙන්නට පුළුවන් සමාධියට බාධක අවස්ථාවක්. සමාධියට බාධක ගණනාවක් අපිට ධර්මයේ උගන්වනවා. සමහර විටකදී අපේ අභ්‍යන්තරය තුළ පෙරනගෙන විවිධාකාරයේ අදහස් ගැනීම සමාධියට බාධා වෙන්නට පුළුවන්. සමාධියට බාධා කරන ප්‍රධානම කාරණා ටික තමයි නිවරණය. ඒ නිසා පංච නීවරණයන් යටපත් කරගන්නට දුරු කරගන්නට අපිට පුළුවන්කම ලැබෙන්න ඕන. සමාධියට විපත්ති වශයෙන් ඉදිරිපත් වෙන පංච නීවරණයන් සමා තුල හට ගන්නා වෙලාවයි. කාමච්ඡන්දය ඇති වෙන වෙලාවේ, ව්‍යාපාදිය ඇති වෙන වෙලාවේ, තීන තීන මිද්දේ ඇති වෙන වෙලාවේ, උද්දච්ච කුක්කුච්ච නීවරණය ඇති වෙන වෙලාවේ නිසි පරිදි එය හඳුනාගෙන මෙන්න මගේ සමාධියට බාධා කරන ධර්මතාවයක් මේ සමාධියට විපත්ති කර මේ කාරණාව මම යටපත් කරගන්නට ඕනේ දුරු කරගන්නට ඕනේ මගේ මනසින් ඈත් කරගන්නට ඕනේ කියන දෙලි අදිස්ථානිය ඇති කරගෙන ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට ඕනේ. මේ විදිහට කටයුතු කළොත් ඒ අක්ෂ විපත්තිය නිතර නිතර සිහිපත් කරන කෙනාටයි ඒ හැකියාව උදා කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ විදිහට දියුණු කරගත්ත කෙනාට සමාගේ සීලය මනාව ආරක්ෂා කරගත්ත කෙනාට සීලය ආරක්ෂා කරගෙන ඊළඟට සමාධිය මනාව ආරම්භ කරලා සමාධියේ මනාව ඇති කරගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගත්ත කෙනාට ඊළඟට එතෙන් පටන් විදර්ශනාව ආරම්භ කරලා විදර්ශනා නුවණ දියුණු කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සිලක්ෂණය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබුණු කෙනාට තමයි මේ ඝෝර කටුක සංසාර කතරෙන් එතර වන්නට පුළුවන්කම ලැබෙන්නේ. නිවන් මාර්ගයට ගමන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ සූත්‍රයේ උගන්වන මේ කාරණා හතර අපට විපත්ති වශයෙන් ඉදිරිපත් වෙන කරුණු නිතර නිතර සිහිපත් කරලා නිතර නිතර ඒ ගැන අවධානය යොමු කරලා ඒ විපත්තීන්ගෙන් මිදෙන්නට අවශ්‍ය ශක්තිය කායික ශක්තිය මානසික ශක්තිය වීරය බල ශක්තිය අපි ඇති කර ගන්නට ඕන. ඒ වගේම පරවිපත්ති කියලා බාහිර දේවල් වලින් අපිට විපත් ඇති වෙන්න පුළුවන්. අපේ අභ්‍යන්තරයේ පෙරණගෙන චිත්ත චෛතසිකයන් තුළින් විපත් සිද්ධ වෙන්න වගේම සමහර විදිහකදී අපි ජීවත් වෙන පරිසරේ අපට ලැබෙන භෞතික සම්පත් සමහර විටක දිවිසුන් වහන්සේ කෙනෙකුට ලැබෙන සිව්පසේ ඉන්න ස්ථානයේ ආරාමයේ සේනාසනේ මේ ආදී පවා අර නිවන් මාර්ගයට බාධා කර හැටියට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ පරිවිපත්තීන් නිසිපරිදි මෙනෙහි කරලා ඒවා තේරුම් අරගෙන ඒවා යටපත් කරගන්නට පාලනය කරගන්නට අපිට පුළුවන්කම ලැබුණොත් අන්න නිවන් මඟ සාර්ථකව ගමන් කරන්න පුළුවන්කම ලැබුණා. සමාධියට බාධා කරන ආකාරයේ ස්ථානයන් පිළිබඳව විශේෂ ඉගැන්වීමක් බුදුදහමේ උගන්වනවා. අටලොස් දෝෂ කියලා ස්ථානවල භාවනා වැඩිම සඳහා විදර්ශනා වැඩිම සඳහා අප තෝරා ගන්නා යම් යම් ස්ථානයන් යම් යම් පරිසරයන් අපිට විවිධ ආකාරයෙන් බාධා කරන්නට පුළුවන්. ඒ වගේම පලිබෝධයන් හතක් පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා. ආවාස ගෝචර වස්ස උද්ගල භෝජන උතු ඉරියාපතාදී වශයෙන් මේ කාරණා හත විස්තර කරන් ඒවත් බාහිර වශයෙන් අපිට පැමිණෙන උපද්‍රවයන් බාහිර සම්බාධයන් එහෙම නැත්නම් කර විපත්ති හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා අපි ජීවත් වෙන ආවාසයේ සමහර විටකදී අපේ සීල සමාධි ප්‍රඥාවන් දියුණු කර ගැනීම සඳහා සුදුසුම වෙනවනම් ඒ සුදුසු පරිදි සකස් කරගන්න අපිට පුළුවන්කම ඇති වෙනවා ඊළඟට ගෝචර පරිබෝධිය කියලා සඳහන් වෙනවා. අපිට ලැබෙන සිව්පසේ ඊවර පින්නපාත සේනාසන ගිලානප්පත් කෙනෙමේ සිව්පසේ. එහෙම නැත්නම් ඒ සියල්ල ලබා දෙන ගෝචර ගම නැත්නම් ගොදුරු ගම අපට බාධා සහිතනම් ඒක පරිවිපත්තියක් හැටියට තීරුම් අරගෙන ඒ සකස් කරගන්න පුළුවන්. ඊළඟට අපි ඇසුරු කරන පුද්ගලයන් අපි අවට පරිසරයේ ජීවත් වෙනයි. ඒ පුද්ගලයන්ගෙන් යම් යම් බාධා පත් කරනවා. ඒ වගේම අපේ මේ කතා බහ අපි කතා බහට මුල් වෙලා තිනවා නම් අපි කතා බහ කරනදී නිවන් මාර්ගයට බාධාවක් වෙන්න පුළුවන් සමාධියට බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම භෝජනයේ ආහාරයේ කියන නිර්පතමාරයට බාධාවක් වෙන්න. ඒ වගේම ක්‍රියාපය භාවනාව සඳහා අනුගමනය කරන ඉරියව්ව සමහර විටකදී පරයන්ක එහෙම නැත්නම් සක්මන එහෙම නැත්නම් නිදාගෙන ඉරියව්ව නැත්නම් මුතගෙන යව මේ ක්‍රියාපතය සමහර මුතගෙන අපේ සමාජයට බාධක වශයෙන් වෙන අවස්ථාවලදී සිය සුදුසු පරිදි කර්මනාකරණය කරගෙන මෙට පවත්වාගෙන සුදුසු පරිදි අසුරවා ගන්නට අපිට පුළුවන් ඊළඟට ඉරුකු පරිආසුමෙන් අපිට බාධායක් වන සමාජයට බාධා කරන තවත් එක් කාරණාවක් අනිවාර්යයක් වෙනවා වෙනවා නිරතුරු පරියාසයන් අවුවැස් සුළඟ ආදී වූ පාඩකරක හේතුව. ඒවා සුදුසු පරිදි කළමනාකරණය කර ගන්නට ඉන්නේ තියෙන ඒ පාන බාධාවන් වළක්වා ගන්නට කොට ක්‍රියාකාරකම් පිළිබඳව කරන්නේ. මේ විදිහට කරන අපිට පුළුවන් වෙන්නට ඕනේ නිවන් මාර්ගයෙන් ගමන් කරන මේ අවස්ථාවේදී සීල සමාධි ප්‍රඥාවන් දියුණු කර ගැනීම සඳහා මේ කරුණු සියල්ලක්ම භාවිතා කරන්නට උපයෝගී කරගන්න. ඒ ආකාරයට අපිට අත්ත් සම්පත්තිය සහ පරසම්පත්තියක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. නිතර සිහි කළ යුතු මෙනෙහි කළ යුතු කාරණාවන් හැටියට. අත්ත් සම්පත්තිය කියලා කියන නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙකුට ඒ නිවනට උපකාර වෙන මානසික ශක්තියින් සමාසලම හට ගන්නා විවිධාකාරයේ මානසික ශක්තියින් නිසි පරිදි මනස තුළ ගොඩනංවා ගන්නට පුළුවන්කම ලැබෙනවා ඒක නිවනට උපකාරයක් වෙනවා නිවන් මාර්ගයේ සාක්ෂාත් කර ගැනීමට එය අපට සහයෝගයක් ලබා දෙනවා. ඒ නිසා ඒ ආකාරයට නිවනට උදව් කරන යහපත් වූ කාරණාව සීල සමාධි ප්‍රඥාව, ඒ වගේම සද්ධා, වීරිය, සති සමාධි ප්‍රඥාදී මේ ඉන්ද්‍රිය ධර්ම මනාව අපේ సంతානිය තුල ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබෙනවා නම් ඒ ගොඩනගාගත් ඒ ශක්තියින් සමූහයේ ඉන්දිය ධර්ම බල ධර්ම ඒ සියල්ලක්ම නිවන් මාර්ගය සාක්ෂාත් කර ගැනීම සඳහා අපිට සම්පත්තියින් හැටියට සහයෝගය දක්වනවා. ඒ නිසා අත්ත් සම්පත්තිය තමා තුළ දියුණු කරගන්නට ඕනේ. නිතර නිතරේ සිහිපත් කරන්නට ඕන, මෙනෙහි කරන්නට ඕනේ, ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕනේ. ප්‍රතිවේක්ෂා කරලා ඒ හිතකර කාරණාවන් හිතකර මානසික ශක්තියින් දවසෙන් දවස දියුණු කර ගන්නට වර්ධනය කර ගන්නට අපි කටයුතු කරන්න ඕන. ඒ නිසා නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙකුට සමාතල පිහිටලා තිබෙන ශ්‍රද්ධාව නිසි පරිදි පවත්වා ගන්නට අවශ්‍ය කරනවා. ශ්‍රද්ධාව දියුණු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ගැන දැනුමක් ඇති කර ගන්නට ඕනේ. බුදුගුණ පිළිබඳව අවබෝධයක් ඇති කර ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැන තීරුම් අරගෙන බුදුගුණ හඳුනාගත්තොත් බුදුගුණ වටහාගත්තොත් බුදුගුණ තේරුම් ගත්තොත් ඒ බුදුගුණ තේරුම් ගැනීම ඔස්සේ තමා තුළ පිහිටලා තිබෙන ශ්‍රද්ධාව තව තවත් දියුණු කර ගන්නට සහවුරු කර ගන්නට පුළුවන්කම ලැබෙනවා ශ්‍රද්ධා සම්පත්තිය නිසි පරිදි පිහිටපු කෙනෙකුට තමයි ආර්ය මාර්ගයේ අඛණ්ඩව ඉදිරියට ගමන් කරන්නට ශක්තිය උදා වෙන්නේ. ඒ වගේම දීරේ ගුණය අපිට අවශ්‍ය කරන දෙයක්. දිවියේ ඉන්ද්‍රිය, දිවියේ බලය, දිවියේ සංගොද්දංගය දියුණු කරගත්ත කෙනාටයි නිවන කරා ඉක්මනින් ගමන් කරන්නට ශක්තිය උදා වෙන්නේ. ඒ නිසා අපට අවශ්‍ය කරන තවත් සම්පත්තියක් අත්ත් සම්පත්තියක් ඇටියෙට අපතුල දියුණු කරගත යුතු ගිරිය ඉන්ද්‍රිය ධර්මයේ දවසින් දවස දියුණු කරගන්න ඕන. ගීරිය දියුණු කරගන්න කෙනෙක් ඒ ගීරිය අවස්ථාවන් තුනක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. වීර්ය ආරම්භ කරනවා ආරම්භ ධාතු ඊළඟට නික්කම ධාතු පරක්කම ධාතු කියලා අවස්ථා තුනක් වීරය දියුණු කරන කෙනෙක් තුළ තිබෙන්නට ඕන කරන කාරණා. ඒ නිසා දවසෙන් දවස උත්හාන වීරය ඇති කරගෙන මේ ඝෝර කටුක සංසාර කතරෙන් මම ඉකා ඉක්මනින් ඈතර වෙනවා. මේ සසරෙන් ඈතර වෙන්නට මං සීල සමාධි ප්‍රඥාවන් නිසි පරිදි දියුණු කරනවා කියන බලවත් වීරය ඇති කර ගන්නට පුළුවන්කම ඇති වෙන්න ඕන. ඒ වීරේ ගුණය දියුණු කරගත්ත කෙනෙකුටයි ක්‍රමවත් ආකාරයට සතර සතිපට්ඨානෙහි අවධානය යොමු කරලා සතර සතිපට්ඨානය වඩන්නට පුළුවන්කම ඇති වෙන්නේ. ඒ නිසා භාවනාව ආරම්භ කරන මොහොතේ පටන්ම භාවනාවේ අවසාන ප්‍රතිඵලය ලැබෙන තුරු මුල් අවස්ථාවේදී සමාධිය මනාව ඇති කරගන්නට, සමාධිය දියුණු කරගන්නට, සමාධිය තහවුරු කරගන්නට බලවත් වීරයක් අප තුළ තිබෙන්නට ඕන. ඒ ඇති කරගත්ත සමාධිය ඊළඟට විදර්ශනාව කරා යොමු කරලා විදර්ශනා නෝන ඇති කර ගැනීමේදී තවත් බලගත් වීර්යයක් අපිට අවශ්‍ය කරනවා. විදර්ශනාවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම මනාව තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ සුදුසු පරිදි වීර්ය ගුණය සමාතල තිබෙන බුද්ධලයාටයි. වීර්ය ආරම්භ කරපු කෙනා නොකඩමා වීර්ය දියුණු කරගෙන ඉදිරියට ගමන් කරමි. ආරම්භ ධාතු පසු කරගෙන ඊළඟට නික්කම ධාතු කියන අවස්ථාවක් පසු කරලා අවසානයේ පරක්කම ධාතු කරා ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ Taman බලාපොරොත්තු වෙන ආකාරයට ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන් සීල සමාධි ප්‍රඥාවන් මනාව දියුණු කර ගැනීමෙන් තමයි ඒ අරමුණු සාක්ෂාත් කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා වීරේ ගුණය දවසින් දවස දියුණු කර ගන්නට අපි වෙහෙස ගන්නට ඕනේ මහන්සි ගන්නට ඕනේ. ඊළඟට සති සමාධි දියුණු කර ගන්නට ඕනේ ප්‍රඥා සංපත්තියත් ඒ වගේම දියුණු කර ගැනීම සඳහා වේයම් කරන්නට ඕන. මේ ආකාරයට අපිට හිතකර වූ කාරණාවන් අපේ මනස තුළ ගොඩනැගෙන හිතකර ගුණධර්මයන් සීල සමාධි ප්‍රඥාවන් දියුණු කර ගැනීම සඳහා උපකාරක වන කරුණු කාරණා අත්ත් සම්පatti හැටියට විස්තර කරනු ලබන්නේ. ඊළඟට පරසම්පatti හැටියට බාහිර කරුණු කාරණා වලින් අපේ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම සඳහා අපිට ලැබෙන උදව් උපකාර පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. සමහර විටකදී අපිට ලැබෙන සූපතිය නිසි පරිදි ලැබෙනවා නම් අපි ඉන්න ස්ථානයේ භාවනා කටයුතු සඳහා යොදා ගන්න ස්ථානයේ නිසි පරිදි සකස් කර ගන්නට අපිට පුළුවන්කම ලැබුණොත් ඒ වගේම අපි ඇසුරු කරන පුද්ගලයන්, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබිලා අපිව පාපයන්ගෙන් ඈත් වෙලා නිවන පැත්තට කුසල දහම් පැත්තට දවසින් දවස යොමු කරන ආකාරයේ පුද්ගලයන්, කල්යාණ මිත්‍රයන් නිවන් මාර්ගයට සම්බන්ධ පුද්ගලයන් නිතර නිතර ඇසුරු කරන්න පුළුවන්කම ලැබෙනවනම් නිතර ධම් ශ්‍රවණය කරන්නට ධර්මයේ සාකච්ඡා කරන්නට අපි ජීවත් වෙන පරිසරය තුළ අපිට අවස්ථාව උදා වෙනවනම් ඒ කාරණා සියල්ලක්ම පර සංපත්තිය හැටියට බාහිරයෙන් අපිට උපකාරක වශයෙන් ඉදිරිපත් වෙන කරුණු කාරණා හැටියට සලකන්නට පුළුවන්කම තිබේ. ඒ නිසා මේ ආකාරයට අපේ එදිනදා ජීවිතයේදී මේ ප්‍රධාන කාරණා හතරට නිතර අවධානය යොමු කරලා අත්ත් විපත්ති පිළිබඳව අවධානය යොමු කරලා පර විපත්තිය පිළිබඳව අවධානය යොමු කරලා ඒ වගේම අත්ත් සංපත්තිය පිළිබඳව নিরතුරුවම අවධානය යොමු කරමි. පර සංපත්තිය පිළිබඳව নিরතුරුව අවධානය යොමු කරමි. අපේ ජීවිතය අපිට ගත කරන්න පුළුවන්කම ලැබෙනවා නම් උදේ පටන් රාත්‍රී කාලයේ දක්වා දවස ගත කළහම රාත්‍රී නිින්දට යන්නට පෙර ආපු අපිට ආපසු හැරිලා බලන්න පුළුවන්කම තිබෙනවනම් අද දවස මම කොහොමද ගත කළේ අද දවසේ මට සාර්ථකව නිවන් මාගේ ඉදිරියට ගමන් කරන්න පුළුවන්කම ලැබුණා. ඊයේ දවසට සමානුපාතිකව අද දවසේ දෙස බැලුවහම මගේ සීලය මං දියුණු කරගත්තද? සමාධිය මට දියුණු කරගන්න පුළුවන්කම ලැබුණද? ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්කම ලැබුණා. මේ විදිහට සමාධිසම අවධානය යොමු කරන ප්‍රතිවේක්ෂා කරන්න නැවත නැවත සිහියෙන් කල්පනා කරන්න පුළුවන්කම ලැබුණා. සමාධිසම සමාගින ජීවිතය දිහා බලලා ඒ අපට උපකාර වෙනවා. සාර්ථක ඉදිරි ගමනක යොමු වීම සඳහා ඒ නිසා මේ උත්තර මහ තෙරුන් වහන්සේ එදා අර සංකේය පර්වතයේ මත ඉඳගෙන වික්ෂු මහා සංඝරත්නයේ දේශනා කොට වදාළ මේ සූත්‍ර දේශනාව අපේ එදිනෙදා ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අපට නිසි පරිදි උපයෝගී කර ගන්නට පුළුවන්කම ලැබෙන කාරණාව. මේ දේශනාව එදා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ මත ඉඳගෙන දේශනා කළේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව එදා සිද්ධ කළේ දේවදත්ත ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන දේවදත්ත ස්වාමීන් වහන්සේ ජීවිතය අසාර්ථක කරගත්තා මේ කරුණ පිළිබඳව හිතන්නට අවධානය යොමු කරන්නට ප්‍රත්‍යවේක්ෂා කරන්නට අවස්ථාවක් උදා නොවන නිසා දේවදත්ත ස්වාමීන් වහන්සේට මේ අත්ත් විපත්තීන් පැමිණිච්ච අවස්ථාවේදී ඒ නිසි පරිදි දැකලා ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්කම ලැබුණා නම් ඒ වැරදි මාර්ගයේ ගමන් කිරීමෙන් මිදලා නිසි මාර්ගයේ ගමන් කරලා සසර දුකෙන් ඈතර වෙන්නට පුළුවන්කම තිබුණා. මේ මාර්ගයන් මේ කරුණු කාරණා සියල්ලක්ම නිසි පරිදි ඉෂ්ට කරගන්න බැරි වෙච්ච නිසා තමයි දේවදත්ත හාමුදුරන් වහන්සේට ඒ නරක ඉරණමකට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඒ නිසා ඒ කාරණාව මාතෘකා කරගෙන ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කරුණු සමූහය උත්තර පිරුන් වහන්සේ සංකේය පර්වතයේ මත වැඩ ඉඳගෙන සමන් වහන්සේගේ ශ්‍රාවක විසුන් වහන්සේලා හමු වේදී මේ වැදගත් දේශනාව එදා සිද්ධ කරන්නට යෙදුණා. මේ කර්මස්කාරණා සමූහය ඔබේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඔබේ ජීවිතය තුළින් නිරතුරුව ක්‍රියාත්මක කරන්න ඔබ වෑයම් කරනවා නම් ඔබට පුළුවන්කම ලැබෙනවා සීල සමාධි ප්‍රඥා දීගුණ දියුණු කරගෙන ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට සදාකාලික සැනසෙල්ල වෙන අමා මහ නිවනින් සැනසෙල්ල උදා කරගන්න. අද දවසේ මේ ධර්ම දේශනාවේ පින්කම සිද්ධ කිරීම සඳහා දායකත්වයේ දරනු ලබන්නේ කොබ්බෑ කඩුව ඉහළ කොබ්බෑ කඩුවේ පදිංචි එම් කහවත්ත මහත්මිය ඇතුළු පවුලේ සියලුම ඥාතීන් විසින් Tamanගේ නමින් අභාවයට පත්වන්නට යෙදුණු ආදරණීය ස්වාමි පුරුෂයා ඒ.එච්. ජී. රත්නසිරි මහත්මයා එවැගේම කේ.එම්. විජේරත්න සොහයුරා කේ.එම්. මුතුමැණිකේ මෑණියන් කේ.එම්. කිරිබණ්ඩා පියතුමන් කේ.එච්.ජී. දෝන් පියතුමන් ඒ එජ්ජි සෝමාවතී මෑණියන් ඇතුළුව සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාව ඇති කරගෙන ආවත්ත මහත්මියටත් ඒ පවුල්වල සියලු දෙනාටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා දහම් ශ්‍රවණය කළ සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේ දීම සියලු සසර දුක් නිමා කර ගන්නට මේ දේශනාව උපකාර වේවා. දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලබන්නට මේ පින උපකාර වේවා. ඒ වගේම කොරෝනා රෝගීන් පීඩා විඳින සියලු දෙනා සිත සාන්තිය නිරෝගී සුවය උදා කර ගන්නට රටවාසීන්ට රැකවරණේ සලසා දෙන රාජ්‍ය නායකයන් ඇතුළු සියලු දෙනාට තුනුවන්ගේ ආශිර්වාද යොමු කරන්නටත් මේ අවස්ථාවක් කරගන්නට බලාපොරොත්තු වෙනවා. සංගෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ ගරු කටයුතු දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්නටත් මේ ධර්ම දේශනාව තුළින් බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරමින් ජනිත කරගත් මේ උදාාරතර කුසලෙ සියලු දිවියන්ටයි වේවා අප නමින් නැසී ගිය සියලු ඥාතීන්ටයි වේවා අප හැමත සසර දුකින් අත මිදී අමා මහ නිවනින් තනසිල්ල උදා කර ගන්නටම මේ උතුම් ධර්ම ශ්‍රවණමේ කුසලය හේතු වාසනා උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච භුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ත්වං සදා සතු සතු සතු ඒකම සදරණ දේශනා පවත්වාවතාල අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථාන අධිපති ඉංගිරිය මිගදායේ සදහම් පූර්වායතන අධ්‍යක්ෂ රත්නපුර බොම්බර දම්බ ගවේෂී බෞද්ධ මධ්‍යස්ථාන අධිපති ත්‍රිපිටකාචාර්ය පණ්ඩිත පූජ්‍යපාද